පින්වත්නි මුලින්ම අපි හැමදෙනාම සෙත් ප්‍රාර්ථනා කරමු. මේ වෙනුවෙන් අපකැප වෙන හැම දිනාටම. දැන් මේ වෙනකොට සූත්‍ර ධර්ම කිහිපයක්ම ගණනෙන් කිව්වොත් 50කටත් වැඩි. හරියටම සංඛ්‍යාව කිව්වොත් එහෙම අද අපි දැනගන්නේ 70 වෙනි සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර 152යි. ඒ අතරින් බලන්න පින්වත්නි මේ වෙනකොට සූත්‍ර දේශනා 70 70කටත් වඩා මොකද සූත්‍ර දේශනා 152ක් වුණාට ඇතැම් දේශනාවලදී ඒ ඒ වර්ග හඳුන්වා දීම සඳහාත් දේශනා වෙන් වුණා. ඒ අනුව බලද්දී 70කටත් වඩා මේ වෙනකොට මේ දේශනා මාලාව තුළ ධර්ම දේශනා විකාශය වුණා. මේ විදිහට අකණ්ඩව පිළිවෙලට අනුපිළිවෙලට සූත්‍ර දේශනා ඉදිරිපත් කරනවා කියන එක පින්වත්නි හිතලා බලන්න ප්‍රායෝගිකව ලේසි වැඩක් නෙමෙයි. අකණ්ඩව අනුපිළිවෙලට මේ විදිහට විකාශය කරනවා කියන එක පිටිපස්සේ ඊටාම කැපවීමෙන් කටයුතු කරන බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා අපි කළගුණ දන්න අය හැටියට මුලින්ම ඒ අය සිහිපත් කරලා සෙත් ප්‍රාර්ථනා කළ යුතුමයි. විශේෂයෙන්ම මේ සඳහා මූලික මෙහෙයවීම් කටයුතු සිද්ධ කරන්නේ අප ගුරුදේවයන් වහන්සේ වන ලොකු ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේට අපි හැමදාමත් වගේ මුලින්ම සෙත් ප්‍රාර්ථනා කරමු. මේ සඳහා අපවත් මෙහෙයවමින් ජයමග රූපවාහිනී නාලිකාව මේ සඳහා ඒ විකාශය කටයුතු මනාව සිද්ධ කරන්න ඒ මූලික කටයුතු සිද්ධ කරමින් ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේට විශේෂ සහයෝගයක් දක්වන ඒ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම කැමරා කරන ශිල්පීන් වීඩියෝ සංස්කරණ කරන ආදී වශයෙන් මේ ධර්මදේශනා මේ විදිහට විකාශය කරන්න විවිධාකාරයෙන් කැපවෙන හැම දෙනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරමු මේ ධර්මය බොහෝ කාලයක් පවතින්න මේ දහම් කරුණු අහලා ඒ දහම් කරුණු ශ්‍රවණය කරලා කවුරු හරි කෙනෙක් හිත නිවා ගන්නවා නම් කවුරු හරි කෙනෙක් කුසලයන් වර්ධනය කරන්න උත්සාහවත් වෙනවා නම් ඒ තුළින් රැස්වන අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් මේ සඳහා කැප වෙන හැම දිනාටම තම තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන ඒ උතුම් සැනසීම ළඟා කර ගැනීමටත් ඒ අයට ආශිර්වාදයක් වේවා කියලා අපි ආරම්භෙම සෙත් ප්‍රාර්ථනා කරමු. පින්වත්නි බොහෝම වේගෙන් අපේ ජීවිත ගත වෙනවා. ඒ නිසා කොයි වෙලාවෙ මරණය සිද්ධ වෙයිද දන්නේ අපි හැමෝම දන්න කාරණාවක් තමයි මරණය සිද්ධ වෙන්න වෙලාවක් නැහැ. කොයි මොහොතේ හරි මරණය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒක කුඩා වයසේදී වෙන්න පුළුවන්, තරුණ වයසේදී වෙන්න පුළුවන්, මහලු වයසේදී වෙන්න පුළුවන්. එහෙම වයස් සීමාවක් නැහැ. ඒක අපි හොඳටම දන්න කාරණාව. ඊළඟ මොහොතේ වුණත් අපේ මරණය වෙන්නේ නැහැ කියලා අපිට එහෙම කියන්න බෑ. මායයත් එක්ක givisුමක් නැහැ. ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. සමහර විට ඊළඟ තප්පරේ වෙන්න පුළුවන්. අපි ඒක දන්නවා. එහෙනම් කොයි මොහොතේ හරි මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන්නේ පින්වත්නි මේ ලැබිලා තියෙන දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඕනෑම මොහොතක අපිට නැති වෙන්න පුළුවන් කියන එකයි. මොකද අපි දන්නේ නැහැ මරණින් මත්තේ ආයි මේ වගේ මනුස්ස ජීවිතයක් කොයි වගේ කාලයක ලැබෙයිද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමා ආදිය අරන් බැලුවහම අර නියසිලට පස් ටිකක් අරගෙන දේශනා කරපු උපමා ආදී අරන් බැලුවහම තේරෙනවා මැරෙන මැරෙන බොහෝ දෙනා සතර අපාය තමයි ඉපදෙන්නේ. ඉතින් මගේ මරණින් මත්තේ සතර අපායේ වැටෙන්න වැඩි සම්භාවිතාවක් තමයි තියෙන්නේ. මම තාම සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙලා නැති නිසා. එහෙනම් තාම අපි මිය ගිහිල්ලා නැහැ. තාම අපි කරා මරණය ඇවිල්ලා නැහැ කියන්නේ තාම මේ දුර්ලභ මනුස්ස ජීවිතය මගේ ළඟ තියෙනවා. තාම බුදුබණ අහන්න මට අවස්ථාව තියෙනවා. තාම මරණය මා කර ඇවිල්ලා නැහැ. එහෙනම් මරණය ඕනෑම මොහොතක එන්න පුළුවන් කියන කාරණාව අපි හැමෝම සිහිය තියාගෙන වැඩි වැඩියෙන් මේ ධර්මයේ තුල ඉදිරියට යෑමට උත්සාහවත් විය යුතුයි. ධර්මදේශනා ආරම්භයේදී මේ කරුණ සිහිපත් කරගෙන සුපුරුදු විදිහට සූත ධර්ම විවරණ ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මදේශනාව අපි සාකච්ඡා කරමු. පින්වත්නි අදට નિયમિત දේශනාව සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයේ දෙවෙනි වග්ගය වන බික්කු වග්ගයේ අවසන් සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අවසන් සූත්‍රය නෙමෙයි. නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම සියල් 152යිනේ. මජ්ක්‍ධිම නිකායේ බික්කු වග්ගයේ අවසාන සූත්‍රය. තවත් විදිහකින් කිව්වොත් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152 අතුරින් 70 වෙනි සූත්‍ර දේශනාව තමයි අද දවසට નિયમિત වෙලා තියෙන්නේ. කීටාගිරි සූත්‍ර දේශනාව. කීටාගිරි සූත්‍රය. තවත් ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සියලු සූත්‍ර දේශනා අපිට වැදගත් වෙනවා අපේ ධර්මඥාණයට ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පිළිබඳ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න මනාව දහම් කරුණු තම තමන්ගේ ජීවිතයට ගලප ගන්න සියලු සූත්‍ර දේශනා වැදගත්. අදට නියමිත කීටාගිරි සූත්‍රයත් පින්වත්නි, ඊටාම වැදගත් සූත්‍ර දේශනාව. ආරම්භයේදී අපි සංක්ෂිප්තව මේ දේශනාවේ අන්තර්ගතය ගැන කතා කළොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් බව ඊටාම හොඳින් පේන සූත්‍රයක්. දැන් මේ පින්වතුන් දන්නවා සාමාන්‍යයෙන් අහලා තියෙන ප්‍රසිද්ධ වදනක් තමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක ප්‍රසිද්ධ වදනක්. ප්‍රසිද්ධ කියමනක්. අවවාද කරනවාට වඩා ආදර්ශවත් වීම වැඩියෙන් උතුම් කියලා බොහෝ දෙනා කතා කරනවා. එතකොට පින්වත්නි අපි හැමෝගෙම ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම කල යුතු නොකල යුතු දේවල් මනාව පෙන්වා දුන්නා. උන්වහන්සේ ආදර්ශයෙන්ම අපිට මේ ප්‍රතිපදාව පෙන්වා දුන්නා. උන්වහන්සේ ආදර්ශවත් වෙමින් තමයි අපිට අවවාද අනුශාසනා සිද්ධ කළේ. එතකොට අදට નિયમિત මේ කීටාගිරි සූත්‍රය තුල උන්වහන්සේගේ ආදර්ශවත් බව. උන්වහන්සේ අපිට යමක් කරන්න කිව්වනම් ඒ දේ මනාව සිද්ධ කරමින් තමයි අපිට දේශනා කළේ. උන්වහන්සේ යම්කිසි ප්‍රතිපදාවක් පෙන්වනවා නම් උන්වහන්සේ ප්‍රතිපදාව තුල නිරත වෙලා තමයි ඒ ප්‍රතිපදාවේ තියෙන නිවැරදිභාවය මනාව වටහාගෙන එය තමන්ගේ ජීවිතයට ලං කරගෙන තමයි අපිටත් මේ ප්‍රතිපදාවන් පෙන්වා දෙන්නේ. එතකොට අදට නියමිත මේ කීටාගලි සූත්‍රය තුල පින්වත්නි හොඳට අධ්‍යයනය කරොත් තේරෙනවා උන්වහන්සේගේ ආදර්ශවත් බව. සැබෑ නායකයෙක් ආදර්ශවත්. බුදුරජාණන් වහන්සේ ආදර්ශවත් නිසා උන්වහන්සේ අපේ සැබෑ නායකයා. අපේ ශාස්ත්‍රූවරයන්න් වහන්සේ වෙනවා. මේ දේශනාවෙන් ඒ කාරණාවත් හිලදරව් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි ආහාර ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ අදහස් කිහිපයක් මේ දේශනාවේ තියෙනවා. ආහාර ගැනීම හා සම්බන්ධ අදහස් කිහිපයක්. දැන් මේ පින්වතුන් දන්නවා තමන්ගේ සෞඛ්‍ය විශේෂයෙන් කායික සෞඛ්‍ය මනාව පවත්වා ගන්න මේ අපි ගන්න ආහාර ප්‍රබල සාධකයක් වෙනවා. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. එතකොට මේ ආහාර ගැනීම ගැන විවිධ වෛද්‍යවරු නිරීක්ෂණ නිගමන අනුව අදහස් දක්වලා තියෙනවා. විවිධ විද්‍යාඥයෝ මේ ආහාර ගැනීම ගැන සාකච්ඡා කරලා තියෙනවා. පින්වත්නි, ඔන්න අපිට අවස්ථාවක් ලැබෙනවා මේ කීටාගිරි සූත්‍රය තුළ අපේ ශාස්ත්‍රූරයන්න් වහන්සේ වෙච්ච බුදුරජාණන් වහන්සේ ආහාර ගැනීම සම්බන්ධයෙන් දක්වපු අදහස් කිහිපයක් දැනගන්න. සියල්ල දන්නා සියල්ල දක්නා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම ආහාර ගැනීම සම්බන්ධයෙන් මොන වගේ දෙයක්ද දේශනා කළේ? ඒ කරුණු කාරණා මේ ආහාර ගැනීම ගැන කියවෙන විශේෂ කරුණු කාරණා කීපයක් බුදු අදනින්ම මේ කීටාගිරි සූත්‍රය ඇතුළත් වෙනවා. එතකොට බොහෝ දෙනෙක්ට මේ ආහාර ගැනීම ගැන නිවැරදි උපදෙස් අවශ්‍යයි. බොහෝ දෙනෙක් ඒ උපදෙස් බලාපොරොත්තු වෙනවා. එහෙනම් බුදු වදනින් මේ ආහාර ගැනීම ගැන සඳහන් වෙන තැනක් කීතාගිරි සූත්‍රය. ඒ වගේම තමයි මේ නිවන් අවබෝධ කරනවා කියන එක මනාව සිද්ධ කරගන්න නම් අපේ එදිනෙදා කටයුතු කොහොමද පවත්ව ගන්න ඕනේ? නිවන් අවබෝධ කරගන්න කැමති ශ්‍රාවකයා ඒ සඳහා ක්‍රමානුකූලව කටයුතු කළ යුතු වන්නේ කෙසේද කියන එකත් තීටාගිරි සූත්‍රය තුලින් හෙළිදරව් වෙනවා. බොහෝ සූත්‍ර දේශනා තුල නිවන් මඟ පිළිවෙත කියවෙනවා. නිවන් දකින්න කළ යුතු කාරණා බොහෝ සූත්‍ර දේශනාවල හෙළිදරව් කරනවා. මේ ගීතාගිරි සූත්‍රය තුල පින්වත්නි පියවරෙන් පියවර අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා. පිළිවෙලින් පියවරෙන් පියවර නිවන් අවබෝධය කරා යන ශ්‍රාවකයාගේ ඒ පියවරෙන් පියවර ගමන් කරන ආකාරය පිළිබඳව මනාව පැහැදිලි වෙන තැනක් කීටාගිරි සූත්‍රය. ඔන්න ඔය කරුණු කාරණා නිසා විශේෂයෙන්ම මේ කීටාගිරි සූත්‍රය වැදගත් වෙනවා. එහෙනම් අපි වෙනදා වගේම දේශනාව පිළිවෙලින් සාකච්ඡා කරමු. එතකොට අපිට මේ කරුණු කාරණා සඳහන් වෙන ආකාරය හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. අද අපි මේ සාකච්ඡා කරන කීටාගිරි සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කාසි ජනපදයේ සැරිසරන අවස්ථාවක. දඹදිව් තලයේ පිහිටලා තිබ්බ කාසි ජනපදය. මේ කාසි ජනපදයේ සැරිසරන භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ තනියම නෙමෙයි මහා සංඝරත්නය පිරිවරාගෙන වැඩ සිටියේ මහා සංගරුවනත් පිරිවරාගෙන කාශි ජනපදයේ ඒ චාරිකාවේ යෙදෙන භාග්‍යතුන් වහන්සේ එක්තරා දිනකදී ස්වාමින් වහන්සේලා අමතලා විශේෂ කරුණාකාරණා කිහිපයකින් අනුශාසනා කරනවා. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා අමතමින් දේශනා කරනවා ඊටාම වැදගත් කරුණු කීපයක්. ආහාර ගැනීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කීපයක්. කොහොමද උන්වහන්සේ දේශනා කරන්නේ? සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මහණෙනි මම් වූ කලී රාත්‍රී භෝජනයේ හැරපියාම වළඳමි. අන්න. එලෙස කරන මම අප්පාබාධ තංච අප්පාතං කතංච ලහුට්ටානංච බලංච පාසු විහාරංච ආදී වශයෙන් රාත්‍රී භෝජනය හැරපියා වළඳන මම ආනිසංස පහක් භුක්ති විඳිනවා. තොපත් ඒ විදිහටම සිද්ධ කරලා මේ ආනිසංශ භුක්ති විඳින්න. ඔන්න ආහාර ගැන ආහාර ගැනීම සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ අදහස් දක්වන අවස්ථාවක්. උන්වහන්සේ ස්වාමින් වහන්සේලා අමතමින් දේශනා කරනවා මහණෙනි මම රාත්‍රී භෝජනය වළඳන්නේ නැහැ. මම රැයට ආහාර ගන්නෙ නැහැ. ඒ විදිහට රාත්‍රී භෝජනය අත්හැරලා ඉන්න මම ඒ රැට ආහාර නොගැනීම නිසාම ආනිසංශ පහක් භුක්ති විඳිනවා. මොනවාද ආනිසංශ පහ? ඔන්න බලන්න පින්වත්නි හොඳට ඇහුම්කන් දෙන්න ඕන අවස්ථාවක්. ආහාර පුරුදු ගැන ඊටාම සැලකිලිමත් වෙන අපි බුදු වදන අනුව මේ ආහාර පුරුදු ගැන කියවෙන අවස්ථාවට අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙන්න ඕන. උන්වහන්සේ සඳහන් කරනවා දේශනා කරනවා රාත්‍රී භෝජනය අත්හරිනවම මෙන්න මේ ආනිසංශ පහ භුක්ති විඳිනවා. මොනවාද ආනිසංශ පහ? අප්පාබාධ තංච. නිරෝගී බව. එහෙම නැත්නම් අල්පාබාධතාව. නිරෝගීකම. සාමාන්‍යයෙන් අපිට හිතෙන විදිහට හොඳට ආහාර ගත්තොත් තමයි නිරෝගීකම පවත්වා ගන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ. හොඳට කන්න ඕනේ. එතකොට තමයි නිරෝගීව ඉන්න ඕනේ ඉන්න පුළුවන් වෙන්නේ කියලා අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ. හැබැයි බලන්න මේ බුදු වදන උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මම රාත්‍රී භෝජනය අතහරිලා. මම රැට අනුභව කරන්නේ නැහැ. වළඳන්නේ නැහැ. ඒ නිසාම මට ලැබිලා තියෙන එක ආනිසංශයක් නිරෝගීකම. අප්පාබාධ තංච. ඊළඟට සඳහන් වෙනවා අප්පාතං කතංච. නිදුක් බව. ඒ නිසා මට හරි පහසුවක් තියෙනවා. දුකක් නැහැ. වේදනා දුක්ඛිත වේදනා නැහැ. මේ රැට ආහාර නොගැනීම නිසා. ඒ වගේම තුන්වෙනි කාරණාව ලහුට්ටානංච ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම. මේ ශරීරය හරි සැහැල්ලුයි. රැට ආහාර නොගැනීම නිසා මට ලැබෙන තවත් ආනිසංශයක් තමයි මේ ශරීරය හරි සැහැල්ලුයි. හතරවෙනි කාරණාව බලංච කායික බලය හොඳට තියෙනවා. දැන් බලන්න පින්වත්නි අපි හිතන කාරණාවලට වඩා ටිකක් වෙනස්. රැට ආහාර නොගැනීම නිසාම භාගතුන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේගේ කාය බලය මනාව පවත්වා ගන්න එක අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම පාසු විහාරංච. ඊ타ම සුවසේ වාසය කරන්න. සුඛ විහරණය. ඊ타ම සුවසේ මට වාසය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් මේ බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වෙච්ච ස්වාමින් වහන්සේලා අමතලා තමයි මේ කාරණා පහ දේශනා කළේ. මහණෙනි, රාත්‍රී භෝජනය හැරපියාම වළඳන මම මෙන්න මේ ආනිසංස පහ. මොනවාද? නිරෝගී බව, නිදුක් බව, ශාරීරියාගේ සැහැල්ලු පැවැත්ම, කාය බලය සහ සුඛ විහරණය. ඔන්න ඔය ආනිසංස පහ මට ලැබිලා තියෙනවා. ඔන්න බලන්න. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි තෙපිදු තෙපිදු එලෙස කොට මේ අනුසස් ධනෙව් මහණෙනි ඔබ වහන්සේලාත් රාත්‍රී ආහාරයෙන් වළකින්න එතකොට ඔබ වහන්සේලාටත් මේ ආනිසංස ලබා ගන්න පුළුවන් එතකොට මේ දේශනාවේ මෙතන සඳහන් වෙන කාරණාත් එක්ක පේනවා බුදුරජාණන් වහන්සේ එක්වරම ස්වාමින් වහන්සේලාට රැට ආහාර ගැනීම නවත්තලා නැහැ. නැත්තම් මෙහෙම දේශනා කරන්න හේතුවක් නැහැනේ. අටුවාවේ මේ ගැන විස්තර සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ බුදුසසුන ආරම්භ වෙලා මුල් කාලේ එක්වරම ස්වාමින් වහන්සේලාට ඒ ආහාර ගැනීම පිළිබඳ විශේෂ නීති රීති දාලා නැහැ. අටුවාවේ සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ළඟ පැවිදි වුණේ බොහෝ දෙනා ඊටාම සුඛෝපභෝගී ජීවිත ගත කරපු අය. තුන් වේලටම හොඳට ආහාර ගත්ත අය තමයි මහාන වුනේ. බලන්න උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ එක්වරම මහාන වෙච්ච කෙනාට, පැවිදි වෙච්ච කෙනාට ආහාරය පාලනය කරන්න නීති රීති දෙන්නේ නැහැ. උන්වහන්සේ මනාව හඳුනාගත්තා මේ කයේ ස්වභාවය. හොඳට ආහාර අරගෙන පුරුදු වෙච්ච අය මහාන වුණාට පස්සේ උන්වහන්සේ උපක්‍රමශීලීව තමයි ඒ අයගේ ආහාරය පාලනය කරන්න අවවාද අනුශාසනා කළේ. කොහොමද දැන් අටුවාවේ සඳහන් වෙන විදිහට උන්වහන්සේ මුලින්ම ඒ වේල් තුනෙන් එක වේලක් අයින් කරන්න උපක්‍රමශීලීව කටයුතු කළා. දැන් අටුවාවේ සඳහන් වෙනවා නිතර ආහාර වළඳමින් සිටි සුකුමාර කුලපුත්‍රයෝ එක්වරම ආහාර අත්හැරවීමෙන් ක්ලාන්ත වන නිසා පෙර අවස්ථාවක දිවා විකාල භෝජනය අත්හරවා. මෙහි රාත්‍රී විකාල භෝජනය අත්හරවයි. එතකොට මේ සූත්‍ර දේශනාවේ කාරණාව නෑ මේ අටුවාව සඳහන් කරන්නේ. අටුවාවේ කියනවා බුදුන් වහන්සේ කලින් අවස්ථාවක මේ ස්වාමින් වහන්සේලා දවල් 12න් පස්සේ දිවා විකාල භෝජනය. දවල් 12න් පස්සේ ආහාර ගන්න එක තමයි මුලින්ම ස්වාමින් වහන්සේලාගේ නැවැත්තුවේ. කලින් අවස්ථාවක. එතකොට බලන්න උන්වහන්සේ එක්වරම ස්වාමීන් වහන්සේලාට ආහාරය අර වේල් තුන එකපාරටම නවත්තන්න කිව්වේ නැහැ. එක්තරා අවස්ථාවක මේ සූත්‍රයට කලින් අවස්ථාවක භාගතුන් වහන්සේ මේ දේශනාව කරන්න කලින් අවස්ථාවක දිවා විකාල භෝජනයෙන් ස්වාමින් වහන්සේලාව ඉවත් කළා. උපක්‍රමශීලී. එතකොට මේ දේශනාවේදී භාගතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නේ රාත්‍රී භෝජනය ගැන. රාත්‍රී භෝජනය. රැට ආහාර ගැනීම ගැන. බලන්න උන්වහන්සේ මේ සූත්‍රයේදී ස්වාමින් වහන්සේලාට රැට ආහාර ගන්න එපා කියලා නීති දාලා නෙමෙයි කියන්නේ. අටුවාවේ සඳහන් කරනවා මෙහිදී භාග්‍යතුන් වහන්සේ තර්ජනය කිරීමක්වත් අවමන් කිරීමක්වත් කරන්නේ නැහැ. අද ඉඳන් රැට ආහාර ගන්න එපා කියලා එහෙම නීති දාන්නේ නැහැ. බලන්න උන්වහන්සේ මේ වෙලාවේ කොහොමද ස්වාමින් වහන්සේලාව රාත්‍රී ආහාරයෙන් වළක්වන්න උත්සාහ කරන්නේ? ආනිසංස දක්වමින්. මේ හරිය වැදගත් තැනක්. භාග්‍යතුන් වහන්සේ මුලින්ම ස්වාමින් වහන්සේලාට මොකද්ද දේශනා කරන්නේ? මහණෙනි, මම රාත්‍රී ආහාරයෙන් වැළකීලා ඉන්නේ. ඒ නිසාම මට මේ වාසි පහ තියෙනවා. ඔබත් ඔබ වහන්සේලාත් රැට ආහාරය නවත්වන්න. එතකොට ඔබ ඔබ වහන්සේලාටත් මේ ආනිසංස ලබා ගන්න පුළුවන්. අන්න බලන්න පින්වත්නි, ඒ දේ කිරීමෙන් ලැබෙන වාසි සඳහන් කරලා තමයි උන්වහන්සේ ඒ දේ කරන්න කියලා අනුශාසනා කරන්නේ. මේක අපිටත් අපේ ජීවිතයට ගලප ගන්න හොඳ තැනක්. අපිත් සමහර වෙලාවට මේ සමහර අම්මල තාත්තලා පුංචි දුවල පුතාලට සමහරලාට සැරවැර කරනවා සැරවැර කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. නමුත් සමහර විට අනවශ්‍ය විදිහට සැරවැර කරන අවස්ථාත් දක්නට ලැබෙනවා. පින්වත්නි මේ දහම් කරුණ මනාව ජීවිතයට ගලප ගන්න පුළුවන් අපිට බුදුන් වහන්සේ තමන් ඒ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් හික්මවද්දී එක එල්ලේ නීති පනවන්නේ නැතුව ඒ දේ කිරීමෙන් ලැබෙන වාසි ආනිසංස ගැන මුලින්ම මෙනෙහි කරන ස්වභාවයක් දැන් මේ සූත්‍රයේ පේනවා. ඒක තවත් සූත්‍ර දේශනාවල ඇතැම් තැන්වල තියෙනවා. එහෙනම් පින්වත්නි අපිට උනත් කෙනෙක්ට අවවාදයක් දෙද්දී තවත් කෙනෙක්ව යමකින් ඈඩ් කරන්න උවමනා වුණාම මේ දැන් බොහෝ විට මේ කාලේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ දරුවන් පුංචි දුවල පුතාලා මේ තාක්ෂණික උපකරණ වලට වැඩිපුර ඇබ්බැහි වෙන ස්වභාවයක් දෙමව්පියන්ට ගැටලුවක් විදිහට පේන්න පුළුවන්. මේ කාලයට අනුරූපව. එතකොට මම හිතන්නේ දෙමව්පියන්ට ඊටාම වැදගත් තැනක් මෙතන. එයාට ඒ තාක්ෂණික උපකරණය පාවිච්චි කරන්න එපා කියලා ඉසර දෙයක් විදිහට එහෙම කියන්නේ නැතුව අපිට පුළුවන් එයාට නේද? ඒ දුවල පුතාලට පුතේ දුවේ ඔයා මේ වෙලාවේ මේ වගේ වැඩක් කරොත් ඔයාට මෙන්න මේ වාසි ලැබෙනවා. පුතේ දුවේ ඔයා මේ වෙලාවේ මේ වගේ පොතක් කියෙව්වොත් ඔයාට ඔයාගේ සාහිත්‍ය රසඥතාවය ඔයාගේ භාෂා හැකියාව මනාව වර්ධනය කරගන්න අවස්ථාවක්. අන්න. අර තාක්ෂණික උපකරණය භාවිත කරන්න එපා කියන්නේ නැතුව ඒ දේ භාවිත කිරීමට වඩා ඒ දේ භාවිත කිරීමෙන් ඉවත් වීමේ ආනිසංශ. පුතේ ඔයා මේ වෙලාවේ ඕකේ ඉන්නවට වඩා ඔය දේ පාවිච්චි කරනවට වඩා ඔයා මේ වගේ දෙයක නිරත වුණොත් ඔයාට මෙන්න මේ වාසි ලබා ගන්න පුළුවන්. ඒ වාසි ගැන හොඳට දැනෙන්න කිව්වොත් එහෙම නැත්නම් උපක්‍රමශීලීව ඒ වාසි එයාට දනවන්න යම්කිසි උත්සාහයක් දැරුවොත් එතකොට මේ දෙමව්පියන්ට මේ වැඩිහිටියන්ට 아무තු ආයාසයක් දරන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ ආනිසංස පහ මම ලබනවා රාත්‍රී භෝජනයෙන් ඉවත් වීම නිසා. මොනවාද ආනිසංස පහ? නිරෝගී බව, නිදුක් බව, ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම කාය බලය සහ සුඛ විහරණය සුව පහසු පැවැත්ම ඉන් අනතුරුව තමයි උන්වහන්සේ අනුශාසනා කරන්නේ මහණෙනි තෙපිදු ඔබ වහන්සේලාත් ඒ විදිහටම රාත්‍රී භෝජනයෙන් වළකින්න මේ ආනිසංස ලබා ගන්න. ඉතින් ස්වාමින් වහන්සේලා මේක එසේ භාග්‍යතුන් වහන්සේ කියලා පිළිගන්නවා. ඔය විදිහට සූත්‍ර දේශනාව ඊළඟට සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාත් සමගින්ම ඉන් අනතුරු වල වැඩම කරනවා කසී රටවැසියන්ගේ කීටාගිරි කියන නියම්ගමට. දැන් මේ සූත්‍ර දේශනාවේ නමත් කීටාගිරි සූත්‍රය. එතකොට කීටාගිරි ප්‍රදේශය කීටාගිරි කියන නියම්ගම ගැන සඳහනක් තියෙන නිසා මේ දේශනාවට කීටාගිරි කියන නියම්ගම සම්බන්ධ නිසා ඒ නම යොදලා තියෙනවා. කීටාගිරි සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාත් සමගින්ම කීටාගිරි කියන නියම්ගමට වැඩම කරනවා. ඒ නියම්ගමේ වාසය කරනවා අස්සජි පුනබ්බසුක කියලා ස්වාමින් වහන්සේලා දෙනවා. උන්වහන්සේලා ඒ ප්‍රදේශයේ තමයි වාසය කරන්නේ. මේ පින්වතුන් අහලා ඇති චබ්බග්ගිය ස්වාමින් වහන්සේලා. චබ්බග්ගිය. මේ චබ්බග්ගිය ස්වාමින් වහන්සේලා මේ ශාසනයේ ටිකක් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම විනය කරුණු කාරණා. මේ බුද්ධ ශාසනය හා සම්බන්ධ විනය කරුණු කාරණාවලදී මේ චබ්බග්ගිය ස්වාමින් වහන්සේලා බොහෝ තැන්වල කියවෙනවා විනය පිටකේ. මේ චබ්බග්ගිය ස්වාමින් වහන්සේලා එතකොට ඒ නමේම තියෙනවා මේ ච 6 දෙනෙක්. ස්වාමින් වහන්සේලා 6 දෙනෙක් පොදුවේ එක නමකින් හඳුන්වලා තිනවා චබ්බග්ගිය ස්වාමින් වහන්සේ. මේ ස්වාමින් වහන්සේලා 6 දෙනාගෙන් දෙන්නෙක් තමයි අස්සජි ස්වාමින් වහන්සේ සහ පුනබ්බසුක ස්වාමින් වහන්සේ. එතකොට මේ චබ්බග්ගිය ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව හික්මනවාට වඩා ටිකක් බුදු සාසනයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් ටිකක් රිංගල යන්න වගේ උත්සාහ කරපු පිරිසක් මේ චබ්බග්ගිය ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ යම්කිසි විනය කාරණාවක් පැනෙව්වද ඒ විනය කාරණාවට අවනත නොවි. ඉතින් ඒ විනය කාරණාවේ සිදුරු හොයලා කොහොම හරි එතනින් ගැලවෙන්න බේරෙන්න වගේ උත්සාහ දරපු පිරිසක්. මේ චබ්බග්ගිය ස්වාමීන් වහන්සේලා ඒ එහෙමයි අපිට ඒ සඳහන් වෙන තැන්වල හම්බ වෙන්නේ. එතකොට මේ චබ්බග්ගිය ස්වාමීන් වහන්සේලා කියවම් ස්වාමීන් වහන්සේලා හය නමක් පණ්ඩුක, ලෝහිතක, මෙත්තිය, බුම්මජක, අස්සජි, පුනබ්බසුක. ඔන්නයි ස්වාමීන් වහන්සේලා 6 දෙනා. එතකොට උන්වහන්සේලා 6 දෙනාගෙන් දෙනමක් තමයි අස්සජි ස්වාමින් වහන්සේ සහ පුනබ්බසුක ස්වාමින් වහන්සේ. එතකොට මේ චබ්බග්ගේ ස්වාමින් වහන්සේලා 6 නමගෙන් මේ අස්සජි ස්වාමින් වහන්සේ සහ පුනබ්බසුක ස්වාමින් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ මේ කීටාගිරි කියන නියම් ගමේ. ඔන්න බුදුන් වහන්සේ මහා සංඝරත්නයත් පිරිවරාගෙන වඩින්නෙත් ඒ ගමට. කීටාගිරි ජනපදයට. ඉතින් ඔන්න මොකද සිද්ධ වෙන්නේ? දැන් මේක කථානුරූපව වගේ ගලාගෙන යන මේ දේශනාව ඒ අතරතුරේ තමයි වැදගත් දහම් කරුණු කාරණා හෙළිදරව් වෙන්නේ. ඉතින් අර භාග්‍යතුන් වහන්සේගෙන් උපදෙස් ලබාගත් ස්වාමින් වහන්සේලා අර කලින් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ උපදෙස් දුන්නානේ. මහණෙනි රාත්‍රී භෝජනයෙන් මම වැලකිලා ඉන්නවා. ඒ නිසා මට මේ ආනිසංස පහ ලැබිලා තියෙනවා. ඔබ වහන්සේලාත් මේ රාත්‍රී භෝජනයෙන් වළකින්න මේ ආනිසංස ඔබ වහන්සේලාත් ලබා ගන්න. එහෙම අනුශාසනා කළානේ. ඒ අනුශාසනාවට ඇහුම්කන් දීපු ස්වාමින් වහන්සේලා අර කීටාගිරි ජනපදයේ වාසය කරන අස්සජි ස්වාමින් වහන්සේටත් පුනබ්බසුක ස්වාමින් වහන්සේටත් ඒ ගැන කියනවා. ඒ අස්සජි පුනබ්බසුක ස්වාමින් වහන්සේලා හම්බ වෙන මේ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාට කියනවා අපේ භාග්‍යතුන් වහන්සේ අපිට මෙන්න මෙහෙම දෙයක් කිව්වා. අපිත් ඒ අනුව හික්මෙන්න කටයුතු කරනවා. ඒ නිසා ඔබ වහන්සේලා දෙනමත් ඒ අනුව හික්මෙන්න කියලා ඔන්න ආරාධනාවක් කරනවා. හැබැයි ඔන්න බලන්න මේ අසජි ස්වාමීන් වහන්සේ සහ පුනබ්බසුක ස්වාමීන් වහන්සේ ටිකක් වෙනස් චරිත දෙකක් කියලා ඔන්න ඉන්න අනුතුරු සඳහන් වෙන කාරණාවලින් හෙළිදරව් වෙනවා. ඒ අසජි ස්වාමීන් වහන්සේත් පුනබ්බසුක ස්වාමීන් වහන්සේත් අර ස්වාමීන් වහන්සේලා Tamanter බුදුහාමුදුරුව කරපු අනුශාසනාව ගැන කියද්දී ඒකට මෙන්න මේ වගේ ප්‍රතිචාරයක් තමයි දක්වන්නේ. මොකද්ද දක්වන්නේ? උන්වහන්සේලා අර ස්වාමීන් වහන්සේලාට කියනවා මේ අස්සජි පුනබ්බසුක ස්වාමීන් වහන්සේලා දෙනම කියනවා මොකද්ද කියන්නේ? අපි උදේට දවල්ට රැයට තුන් වේලටම හොඳට වළඳනවා. හොඳට ආහාර ගන්නවා. එහෙම ආහාර ගන්න අපිට හොඳට සුව පහසු විදියට ඉන්න අවස්ථාවක් තියෙනවා. අන්න. උන්වහන්සේලා කියනවා අර අස්සජි ස්වාමීන් වහන්සේත් පුනබ්බසුක ස්වාමීන් වහන්සේත් ඔය බුදුහාමුදුරුවෝ කියන ආනිසංස පහම අපිට තියෙනවා. අපි තුන් වේලටම හොඳට ආහාර ගන්නවා. එහෙම ආහාර ගන්නකොටත් ඔය ආනිසංස පහ අපිට තියෙනවා. මොනවාද ආනිසංස පහ? නිරෝගී බව, නිදුක් බව, ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම, කාය බලය සහ සුඛ විහරණය. උන්වහන්සේලා කියනවා අපි තුන් වේලටම ආහාර අරගෙනත් අපිට ඔය ආනිසංස පහ තියෙනවා. ඒ නිසා මේ ඔය ආනිසංස පහ අපිට දැනටමත් ලැබෙන නිසා අපි මොකටද රැට ආහාර ගන්න එක නවත්තන්නේ? අන්න. දැනුත් අපි සුවසේ තමයි ඉන්නේ. තුන් වේලටම ආහාර අරගෙන අපි සුවසේ ඉන්නවා. ඒ නිසා අනාගතයේ සුව පහසු විදියට ඉන්න හිතාගෙන රැට ආහාර ගන්න එක වළක්වන්නේ මොකටද? අන්න එහෙම උන්වහන්සේලා ඒ කාරණාව පිළිගත්තේ නැහැ. බුදුන් වහන්සේ මෙන්න මෙහෙම කියලා දුන්නා කියලා අර කිව්ව කාරණාව අස්සජි පුනබ්බසුක ස්වාමීන් වහන්සේලා පිළිගත්තේ නැහැ. බලන්න මේ බුද්ධ ශාසනය තුලම බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම එහෙම ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඉතින්වත් මේ බුද්ධ කාලේ ගැන අපි කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ බුද්ධ ශාසනයේ මේ වගේ පැවිදි ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. එතකොට අද සමහර ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම රටා දකිද්දි පුදුම වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි. බුද්ධ කාලෙත් එහෙම ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. එතකොට ඔන්න අර අස්සජි පුනබ්බසුක ස්වාමින් වහන්සේලා අර බුදුහාමුදුරුව මෙහෙම අනුශාසනා කළා කිව්ව කාරණාව පිළිගත්තේ නැහැ. එතකොට බලන්න පින්වත්නි, දැන් මේ පින්වතුන්ටත් හිතෙයි මේ අස්සජි පුනබ්බසුක ස්වාමීන් වහන්සේලින් කරපු වැඩේ හරි තමයි කියලා ඔන්න අපිට හිතෙන්න පුළුවන්. උන්වහන්සේලා මොකද්ද කියන්නේ? අපි ඉතින් තුන් වේලටම ආහාර අරගෙන ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳට නිරෝගීකම තියෙනවා. නිදුක් බව තියෙනවා. ශරීරය අපේ සැහැල්ලුයි. කාය බලය හොඳට තියෙනවා. සුඛ විහරණය. මනාව සැපසේ ඉන්න අපිට පුළුවන්. තුන් වේලටම ආහාර අරගෙන. ඉතින් දැනටමත් අපිට සැප තියෙනවා නම් අපි මොකටද ඔය අනාගතයේ මේ සැප ලබා ගන්න කියලා රෑ ආහාරය නවත්තන්නේ. අන්න එහෙම එහෙමනේ සඳහන් කළේ. ඉතින් මේ අස්සජි පුනබ්බසුක ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා කියලා අර ස්වාමින් වහන්සේලා පිරිස භාග්‍යතුන් වහන්සේට දැනුම් දුන්නා. අපි බලමු භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? දැන් හිතන්න පින්වත්නි අපි යම්කිසි පිරිසකගේ නායකත්වය දරනවා කියලා. අපි මේ පිරිසට යම්කිසි උපදේශයක් දෙනවා. එතකොට අපි යටතේ ඉන්න සමහර අය අපේ උපදේශ පිළිගත්තේ නැත්තම් අපි කොහොම හැසිරෙයිද? අපි බලමු භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ කොහොම හැසිරෙයිද? මේ අසජි පුනබ්බුසක ස්වාමින් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව ප්‍රතික්ෂේප කළා කියලා ඔන්න බුදුන් වහන්සේට දැනගන්න ලැබෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඔන්න බලන්න පින්වත්නි උන්වහන්සේගේ ප්‍රතිචාරය උන්වහන්සේ අර අස්සජි පුනබ්බුසක ස්වාමින් වහන්සේලා දෙනව මුලින්ම ගෙන්න ගන්නවා. තවත් ස්වාමින් වහන්සේ නමක් පිටත් කරලා බුදුන් වහන්සේ මෙහෙම වහන්සේලාට එන්න කිව්වා කියලා අස්සජි ස්වාමීන් වහන්සේවත් පුනබ්බුසුක ස්වාමීන් වහන්සේලා දෙනමවත් ළඟට ගෙන්න ගත්තා. අපි බලමු ඊට පස්සේ භාගතුන් වහන්සේ මොන වගේ දෙයක්ද සිද්ධ කරන්නේ. උන්වහන්සේ ඊට පස්සේ වැදගත් කරුණු කාරණා කිහිපයක් අර අස්සජි පුනබ්බුසුක ස්වාමීන් වහන්සේලා දෙනමත් තවත් ස්වාමීන් වහන්සේලාත් පිරිවරාගෙන උන්වහන්සේ ඊටාම වැදගත් අනුශාසනාවක් කරනවා. මොකද කරන අනුශාසනාව? උන්වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් පොදුවේ අහන ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? මහණෙනි මුලින්ම අර අස්සජි ස්වාමීන් වහන්සේගෙනුත් පුනබ්බසුක ස්වාමීන් වහන්සේගෙනුත් අහනවා ඇත්තද මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ? ඔය දෙනම මේ වගේ ප්‍රකාශයක් කළාද? මෙහෙම කිව්වද? එතකොට උන්වහන්සේලා දෙනම පිළිගන්නවා භාග්‍යතුන් වහන්සේ අපි එහෙම කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් සැපත් දුකක් නොදුක් නොසැපක් විඳින්නේද? දැන් මේ කියන්නේ වේදනා තුන. සැප වේදනාව, දුක් වේදනාව සහ අදුක්කම සුඛ, උපේක්ෂා වේදනාව. සැප දුක් උපේක්ෂා වේදනා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වේදනා තුන යමෙක් විඳින්නේද? ඔහුට අකුසලයන් පිරිහි කුසල් වැඩෙන බවක් මා කියා තිබෙන බවක් දන්නේද? ඔන්න බලන්න පින්වත්නි මේ දේශනාව උන්වහන්සේ සිද්ධ කරන හැටි උන්වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මම මෙහෙම දෙයක් කිව්වා කියලා මතකයිද කොහොම දෙයක්ද කවුරු හරි කෙනෙක් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් විඳිනවා ඒ වේදනා විඳීම නිසාම එයාගේ අකුසලයන් පිරිහිලා කුසල් වැඩෙනවා මහණෙනි මම එහෙම දේශනා කළා තියනවාද කවුරු හරි කෙනෙක් යම්කිසි වේදනාවක්. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙකටම අයිති නොවන උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. මහණෙනි යම්කිසි කෙනෙක් ඔය වගේ වින්දනයක්, වේදනාවක් විඳිනවද? ඒ වේදනාව විඳීම නිසාම එයාගේ අකුසල් අයින් වෙලා කුසල් වැඩෙන බවක් මම කලින් කියලා තියෙනවා කියලා දන්නවද? ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු ලබා දෙනවා භාගතුන් වහන්සේ එහෙම දෙයක් අපි දන්නේ නැහැ. ඔබ වහන්සේ එහෙම දේශනා කළා නැහැ. ඊළඟට භාගතුන් වහන්සේ නැවත විමසනවා මහණෙනි මම මෙහෙම දේශනා කළා තියෙනවා කියලා දන්නවද? කොහොමද? යම් කිසි කෙනෙක් මෙන්න මේ වගේ වේදනා මෙන්න මේ වගේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ මෙන්න මේ වගේ සැප වේදනා හෝ දුක් වේදනා හෝ උපේක්ෂා වේදනා මෙන්න මේ වගේ වේදනා කවුරු හරි වින්දොත් විඳින ඇතම් කෙනෙක්ට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා අන්න දැන් ඔන්න පිළිවෙලින් කිව්වොත් භාගතුන් වහන්සේ මුලින්ම විමසුවේ මොකද්ද මහණෙනි මම දේශනා කළා තියනවාද කවුරු හරි කෙනෙක් මේ වේදනා සැප දුක් අදුක්කම සුඛ වේදනා විඳිනකොට එයාගේ අකුසල් අයින් වෙලා කුසල් වැඩෙනවා කියලා මම දේශනා කළා තියෙනවා. ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා ඔබ වහන්සේ එහෙම දේශනා කළා නැහැ. ඊළඟට අහනවා මහණෙනි එහෙනම් මෙහෙම දේශනා කළා තියෙනවා කියලා දන්නවද? කොහොමද? යම්කිසි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. මෙන්න මේ වගේ වේදනා. යම්කිසි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. දැන් මේ කියන්නේ අපි දන්න වේදනා. සැප වේදනා, දුක් වේදනා සහ සමහර වෙලාවට අපිට උපේක්ෂා වේදනා. දැන් සමහරවල්ලාට ප්‍රියමනාප රූපයක් දකිද්දී අපිට බොහෝ විට සැප වේදනාවක් ඇති වෙනවා. අපි ගොඩක් කැමති ආදරය කරන කෙනෙක් දැක්කම සැප වේදනාවක්. තරහකාරයා දැක්කහම දුක් වේදනාවක්. එතකොට සමහරවල්ලාට ඉතින් මේසයක් පුටුවක් දැක්ක කියලා එහෙම සැප වේදනාවකුත් දුක් වේදනාවකුත් මුකුත් නැහැ. නේද? ලයිෆ් කණුවක් දැක්කහම ඒ වගේ වෙලාවට ඔන්න හිතා ගන්න පුළුවන් උපේක්ෂා වේදනාව. සැප වේදනාවකුත් නැහැ දුක් වේදනාවකුත් නැහැ. එතකොටන භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ඔන්න උන්වහන්සේ වෙන් කරලා දක්වනවා. මෙන්න මේ වගේ සැප වේදනා හෝ දුක් වේදනා හෝ උපේක්ෂා වේදනා විඳින ඇතම් කෙනෙක්ට අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා. යනුවෙන් මම කියලා තියෙන බවක් දන්නවද? දැන් මේක අපි හොඳට අඳුන ගන්න ඕන තැනක්. ඒතකොට භාග්‍යතුන් වහන්සේ දෙවෙනි වතාවේ අහන්නේ මහණෙනි. සමහර වේදනා තියෙනවා ඒ වේදනා වින්දොත් ඒ වේදනා බාරගත්තොත් ඒ වේදනා ඉවසුවොත් අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා එහෙම නැත්නම් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා ඒකට සරලව කිව්වොත් මහණෙනි මම දේශනා කළා තියනවාද සමහර වේදනා ඉවසුවොත් සමහර වේදනා බාරගත්තොත් කුසල් නැති වෙලා අකුසල් වැඩෙනවා එහෙම නැත්නම් අකුසල් නැති වෙලා කුසල් වැඩෙනවා. එහෙම දේශනා කරපු බවක් දන්නවද කියලා අහනවා. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ. ඒක අපි දන්නවා. ඔබ වහන්සේ එහෙම දේශනා කළා තියෙනවා. ඔන්න බලන්න පින්වත් දැන් මෙතන හොඳට අඳුර ගන්න ඕන තැන භාග්‍යතුන් වහන්සේ එහෙනම් දේශනා කරන්නේ මොකද්ද මේ? මහණෙනි සමහර සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා තියෙනවා ඒව බාරගත්තොත් ඒව ඉවසා ඉවසගෙන හිටියොත් කුසල ප්‍රතිපදාවට බාධාවක්. සමහර සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා තියෙනවා ඒවා ඉවසීම කුසල ප්‍රතිපදාවට බාධාවක් නෙමෙයි අන්න එහෙම භාගතුන් වහන්සේ වරින් වර දේශනා කළා තියෙනවා එතකොට ස්වාමින් වහන්සේලාගෙන් ඒ කාරණාව ගැනයි මේ අහන්නේ උන්වහන්සේලා පිළිතුරු දෙනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ එහෙමනම් දේශනා කළා තියෙනවා අන්න බලන්න එතකොට පින්වත්නි හිතන්න ඕනෑම සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් බාර ගන්න කියලා බාගතුන් වහන්සේ අනුශාසනා කරන්නේ නැහැ. ඕනෑම එකක්. හැම සැප වේදනාවම බාර ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනෑම දුක් වේදනාවක් බාර ගන්න. ඕනෑම උපේක්ෂා උපේක්ෂා වේදනාවක් බාර ගන්න කියලා ඉවසන්න කියලා බාගතුන් වහන්සේ අනුශාසනා කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කරනවා සමහර සැප දුක් අදුක්කම අසුක වේදනා තියෙනවා. ඒව ඉවසන්න යන්න එපා. ඒක මේ ප්‍රතිපදාව වඩන්න බාධාවක්. සමහර සැප දුක් අදුක්කම අසුක වේදනා තියෙනවා. ඒව බාරගත්තට කමක් නැහැ. මොකද ඒක ප්‍රතිපදාව වඩන්න උදව්වක්. ඒතර අටුවාව මේ ගැන විස්තර සඳහන් කරනවා මේ කියන්නේ ගේහසිත සහ නෙක්කම්ම සිත පිළිබඳවයි කියලා. අන්න බලන්න පින්වත්නි. දැන් ඒක සරලව අපි අඳුනගත්තොත් සමහර සැප දුක් අදුක්කම සුඛ වේදනා තියෙනවා කාමයන්ගෙන් ඉවත් වීමට අදාළව. අන්න නෙක්ඛම්මයට අදාළයි. සමහර සැප දුක් අදුක්කම සුඛ වේදනා තියෙනවා ඒවා කාමයන්ගෙන් ඉවත් වීමටමයි අනුබලයක් සපයන්නේ. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් අපි හිතමු හොඳට නීවරණ යටපත් කරලා ධානා මට්ටමකට තමන්ගේ හිත හොඳ සමාධියකට ගන්නවා. එයාට ඒ නිසාම ලොකු සතුටක් ඇති වෙනවා. එතකොට ඒ සතුට, ඒ සැප වේදනාව එයාට ප්‍රතිපදාවට උදව්වක්ද? එහෙම නැත්නම් ප්‍රතිපදාවෙන් ඉවත් වෙන්න හේතු වෙන දෙයක්ද? එයාට ඒක ප්‍රතිපදාවට උදව්වක්. අන්න. ඒ සැප වේදනාව බාර ගන්න බාරගත්තට ප්‍රශ්නයක් නැහැ. අන්න. හැබැයි ඔන්න යම්කිසි කෙනෙක් ඉන්නවා එයා අපි හිතමු උදාහරණයක් විදිහට ආහාරයක් රස විඳලා සතුට වෙනවා. මේ ආහාර හරීම රසයි. නේද? ඉඳුරන් රසනහර පිනා යනවා. ඒ විදිහට සතුට වෙනවා. ඒකත් සැප වේදනාව. හැබැයි එවැනි සැප වේදනා ඉවසන්න භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන්නේ මොකද ඒක කාමයන්ගෙන් ඉවත් වීමට අනුබල සපයන්නේ නැහැ. තව තවත් කාමයන් පසුපස හඹා යන්නමයි ඒ කාරණාව හේතු වෙන්නේ. එහෙනම් පින්වත්නි සරලව හිතන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා සමහර සැප දුක් අදුක් අදුක්කම අසුක වේදනා තියෙනවා. සමහර සැප දුක් අදුක්කම අසුක වේදනා තියෙනවා ඒවා බාර ගන්න එපා. ඒ විවසන්න යන්න එපා. හැබැයි ඇතැම් සැප දුක් සැප හෝ දුක් හෝ අදුක්කම අසුක වේදනා තියෙනවා ඒවා බාරගත්තට කමන්නේ ඒක ප්‍රතිපදාවට පහසුවක් කියලා මම දේශනා කළා තියෙනවා කියලා දන්නවා. ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා. එහෙමනම් ඔබ වහන්සේ දේශනා කළා තියෙනවා. හිතන්න පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ අර අස්සජි පුනබ්බුසුක ස්වාමින් වහන්සේලාට එකෙල්ලේ දෝෂන දෝෂාරෝපණය නොකර උන්වහන්සේ Tamanගේ අනුශාසනාව ටිකෙන් ටික දේශනා කරන හැටි. මේ විදිහට දේශනා කරන භාග්‍යතුන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මහණෙනි මෙන්න මේ විදිහට මෙලොව මෙබඳු වූ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා විඳිනා ඇතැම් අයෙකුට අකුසල් වැඩෙති අකුසල් අකුසල් වැඩෙති කුසල් පිරිහෙති යන කරුණ මා විසිනිදු ප්‍රඥාවෙන් අවබෝධ නොකොට මෙබඳු සුඛ දුක්ඛ දුක්ඛ සුඛ වේදනා හැරපේවයි කියයි නම් එය මට නිසිවන්නේද මොකද මේ භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ ඊළඟට භාගතුන් වහන්සේ අනුශාසනා කරන මහණෙනි මම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නේ නැතුව මේ ගැන දේශනා කළොත් මේ වගේ සැප දුක් අදුක්ඛ සුඛ වේදනා විඳින කෙනාගේ කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. එහෙම නැත්නම් මේ වගේ සැප දුක් අදුක්කම සුඛ වේදනා මේ වගේ වේදනා ලබන කෙනාට ප්‍රතිපදාවට බාධාවක්. මේ වගේ වේදනා විඳින කෙනාට ප්‍රතිපදාවට පහසුවක් කියලා මම අවබෝධ කරගන්නේ නැතුව දේශනා කළොත් ඒක මට ගැළපෙනවද? ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ඔබ වහන්සේට ඒක ගැළපෙන්නේ නැහැ. මහණෙනි මම මේවා අවබෝධ කරගෙනමයි දේශනා කරන්නේ. මහණෙනි මේ දේවල් හොඳ නෑ කියලා මම ප්‍රඥාවෙන් දැනගෙනමයි අනුශාසනා කරන්නේ. මේ දේවල් හොඳයි කියලා මම ප්‍රඥාවෙන් දැනගෙනමයි අනුශාසනා කරන්නේ. එහෙම නැතුව නෙමෙයි. බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම යමක් කියනවා නම් ඒ දේ මනාව අවබෝධ කරගෙනමයි දේශනා කරන්නේ. මම යම්කිසි වේදනාවක් විඳින්න එපා කියනවා නම් ඒක අනුමාන වශයෙන් නෙමෙයි කියන්නේ. මම හොඳටම දන්න නිසාමයි කියන්නේ මේ වේදනාව ප්‍රතිපදාවට බාධාවක්. මේ වේදනාව තමයි ප්‍රතිපදාව අහුරවන්නේ. හැබැයි මේ වගේ වේදනා ප්‍රතිපදාවට අනුබල සපයනවා. මම මේවා දැනගෙනමයි දේශනා කරන්න කියලා ඔන්න ස්වාමීන් වහන්සේලට අවධාරණය කරනවා. එතකොට මේ දීර්ඝ කාරණා සඳහන් සූත්‍ර දේශනාවක් ඊළඟට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා දැන් බලන්න පින්වත්නි මේ වෙලාවේ අස්සජි පුනබ්බුසුක ස්වාමීන් වහන්සේලා දෙනමත් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් අස්සජි පුනබ්බුසුක ස්වාමීන් වහන්සේලා හිත හිතුවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই රාත්‍රී ආහාරයෙන් අපිට වළකින්න කිව්වට අපි රාත්‍රී ආහාරය ගන්නකොටත් ওই ආනිසංස අපිට ලැබෙනවානේ. රැයට කෑවා කියලා ඉතින් අපිට අපහසුයක් වෙලා නැහැනේ. එහෙමනේ උන්වහන්සේලා සඳහන් කළේ. භාගතුන් වහන්සේ ලබා දෙන පිළිතුර බලන්න. මහණෙනි මම යම්කිසි දෙයක් කරන්න එපා කියනවා නම් එපා කියන්නේ ඒ ගැන හොඳ අවබෝධයකින්. ඒක කුසල් ප්‍රතිපදාවට බාධාවක් වෙන හින්දාමයි මම ඒ දේ කරන්න එපා කියන්නේ. මම යමක් කරන්න කියනවා නම් ඒ දේ කියන්නේ අවබෝධයෙන්ම තමයි. අනුමාන වශයෙන් නෙමෙයි. ඒ දේ කළොත් ප්‍රතිපදාවට උදව් ලැබෙනවා කියලා මම හොඳට දන්න නිසාමයි ඒ දේ කරන්න කියලා කියන්නේ. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන මහණෙනි මම හැමෝටම ඉක්මනට ඉක්මනට මේ ප්‍රතිපදාව වඩන්න කියලා අනුශාසනා කරන්නේ නැහැ. හැබැයි සමහර අයට නම් මම අප්‍රමාදීව කටයුතු කරන්න කියලා අනුශාසනා කරනවා. අන්න. මොකද්ද මේ උන්වහන්සේ දේශනා කරන්නේ? උන්වහන්සේ විස්තර කරනවා ඒ ගැන මහණෙනි. අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්ත කෙනාට මම ඔයා ඉක්මනට මේ ප්‍රතිපදාව පූර්ණය කරන්න කියලා අවවාද අනුශාසනා කරන්න යන්නේ නැහැ. අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්ත කෙනාට අප්‍රමාදීව කටයුතු කරන්න කියලා මම එහෙම බලකිරීම කරන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? උන්වහන්සේලා කලයුත්ත කළා. කලයුතු සියල්ල කරලා ඉවරයි. ඒ නිසා මම අරිහතුන් වහන්සේලාට මේ නිර්වාණය සාක්ෂාත් කරගත්තේ අරිහතුන් වහන්සේලාට මම අප්‍රමාදීව කටයුතු කරන්න කියලා අනුශාසනා කරන්න යන්නේ නැහැ. උන්වහන්සේලා කලයුත්ත කරලා අවසන් නිසා. හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තාම සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීන කරලා නැහැ. අන්න ඒ කෙනාට මම අප්‍රමාදීව කටයුතු කරන්න කියලා අවවාද කරනවා. ඔන්න බලන්න වාග්‍යතුන් වහන්සේගේ අනුශාසන. මහණින් මම ඔය හැමෝටම මේ ප්‍රතිපදාව වඩන්න කියලා බල කරන්නේ නැහැ. නේ අරිහතුන් වහන්සේට බල කිරීමක් අවශ්‍ය නැහැ නේ. උන්වහන්සේලා ප්‍රතිපදාව පූර්ණේ කරලා ඉවරයි. හැබැයි මහණෙනි මම මේ කෙලෙස් ප්‍රහීන නොකළ සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීන නොකළ අයට මම උනන්දු කරනවා. එයාට බල කරනවා මේ ප්‍රතිපදාව පූර්ණේ කරන්න. එයාට මම අනුබල සපයනවා. ඒකට හේතුවත් උන්වහන්සේ සඳහන් කරනවා. මොකද ඒකට හේතුව මේ පුද්ගලයා මේ භවයේම නිවන් දකින්න අවස්ථාව ලබනවා නම් ඒක කොච්චර වටිනවද කියලා කල්පනා කළා තමයි මම මේ අනුබලයේ සපයන්නේ. මම මේ බල කිරීම කරන්නේ. බලන්න උන්වහන්සේගේ කරුණාව. ඉන් අනතුරුව උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ ඉන්න පුද්ගලයෝ හත් දෙනෙක්. ඔන්න. ඒ හත් දෙනා නාමිකව සඳහන් කළොත් උබතෝ භාග විමුක්ත පුද්ගලයා, ප්‍රඥා විමුක්ත පුද්ගලයා, කාය සක්කී පුද්ගලයා, දිට්ඨිපත්ත, දිට්ඨප්පත්ත පුද්ගලයා, සද්ධා විමුක්ත පුද්ගලයා, ධම්මානුසාරී පුද්ගලයා සහ සද්ධානුසාරී පුද්ගලයා. එතකොට මේ වචන ටිකක් ගැඹුරුයි වගේ දැනෙනවා. නේ ටිකක් අමුතු විදිහට එච්චර හුරු පුරුදු නෙමේ වචන නෙමේ. භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ සඳහන් කරන්නේ මහණෙනි? මේ ලෝකයේ विद्यमान පුද්ගලයෝ හත් දෙනෙක් ඉන්නවා. ඒ හත් දෙනා තමයි මේ නාමිකව සඳහන් කරලා තියෙන්නේ. ඒතර උන්වහන්සේ විස්තර කළාක් තියෙනවා. එතකොට අටුවාව පැහැදිලි කරනවා මේ පුද්ගලයෝ හත් දෙනාගෙන් දෙන්නේ අරිහතුන් වහන්සේලා. සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීන කරපු අය. එතකොට හත් දෙනාගෙන් දෙන්නෙක් අයින් වුණාම පහක් ඉතිරි. ඉතිරි පස් දෙනා සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීන නොකල ශ්‍රාවකයන්. එතකොට විස්තරාත්මකව සඳහන් වෙන විදිහට අර පුද්ගලයා හත් දෙනාගේ මුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි උබතෝ භාග විමුක්ත පුද්ගලයා කියලා පුද්ගලයෙක් ඉන්නවා. උබතෝ භාග විමුක්ත. සහ ප්‍රඥා විමුක්ත. එතකොට සවිස්තරාත්මකව මේක සූත්‍රයෙන් බලන්න පුළුවන්. උබතෝ භාග විමුක්ත කියන්නේ සහ ප්‍රඥා විමුක්ත කියන්නේ අරිහතුන් වහන්සේලා සඳහා භාවිත කරන නම් දෙකක්. එතකොට උබතෝ භාග විමුක්ත අරියතුන් වහන්සේ කියන්නේ උන්වහන්සේ සමාධියත් ඉහළටම වර්ධනය කරගෙන ප්‍රඥාවෙන් සියලු කෙලෙස් ප්‍රහීන කරපු උත්තමයාණන් වහන්සේ. එතකොට ප්‍රඥා විමුක්ත අරිහතුන් වහන්සේ කියන්නේ උන්වහන්සේ සමාධිය ගොඩාක් දුරට වර්ධනය කරගත්තේ නැහැ. අරූපී අෂ්ට විමෝක්ෂයන් දක්වා සමාධිය වර්ධනය කරගත්තේ නැහැ. හැබැයි උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කළා විදර්ශනාව තුලින්. සියලු ආශ්‍රවයන් ප්‍රහීනයි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උබතෝ භාග විමුක්ත සහ ප්‍රඥා විමුක්ත අරිහතුන් වහන්සේලාට මම අප්‍රමාදීව කටයුතු කරන්න කියලා එහෙම අනුශාසනා කරන්නේ නැහැ. හැබැයි ඉතිරි කායසක්කී, ditthappatta, සද්ධා විමුක්ත, ධම්මානුසාරී සහ සද්ධානුසාරී. එතකොට එහෙම නාමිකව වෙන් වෙන්නේ ඒ කෙලෙස් ප්‍රහීන කරපු මට්ටම සහ සමාධිය වර්ධනය කරගත් ආකාරය අනුව. එතකොට කාය ශක්තිය පුද්ගලයා ගැන සඳහන් වෙනවා හොඳට සමාධිය වර්ධනය කරගත්තා නමුත් ඇතැම් කෙලෙස් ඉතිරි. සියලු කෙලෙස් ප්‍රහීන කරලා නැහැ. දිට්ඨිපත්ත පුද්ගලයාත් සමාධිය ගොඩාක් දුරට වර්ධනය කරගත්තේ නැහැ. හැබැයි ඇතැම් ආශ්‍රව ඇතැම් කෙලෙස් ඉතිරි. ওই විදිහට පිළිවෙලින් සඳහන් වෙනවා. එතකොට සංක්ෂිප්ත කාලානුරූපව අපි කල්පනා කළොත් මේ කියන්නේ උබතෝ භාග විමුක්ත සහ ප්‍රඥා විමුක්ත කිව්වේ සියලු කෙලෙස් ප්‍රහීන කරපු අරිහතුන් වහන්සේ කාය ශක්තිය ආදී ඉතිරි පුද්ගලයෝ පස් දෙනා කෙලෙස් යම් යම් මට්ටම් වලින් ප්‍රහීනය කරපු ශ්‍රාවකයන් වහන්සේලා. ඒතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට අරිහතුන් වහන්සේලාට මම අප්‍රමාදී වෙන්න කියලා අනුශාසනා කරන්නේ. උන්වහන්සේ කලියුත්ත කරලා අවසానයි. හැබැයි සේක පුද්ගලයන්ට තාම අරිහත්වේ සාක්ෂාත් නොකළ ශ්‍රාවකයන්ට මම අප්‍රමාදී වෙන්න කියලා අනුශාසනා කරනවා. ඒ අයටයි මම මේ වගේ කාරණා මේ ආහාර ගැනීමෙන් වැළකීම ආදී කාරණා පිළිබඳව මම උනන්දු කරන්නේ ඒ අයවයි. හේතුව අනේ මේ අය මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උදව් කරගෙන කොහොම හරි මේ භවයේම සියලු කෙලෙස් ප්‍රහීන කරනවා නම් අන්න එහෙම හිතලයි මම මේ කෙලෙස් ප්‍රහීන නොකරපු ශ්‍රාවකයන්ට මේ වගේ දේවල් දේශනා කරන්න කියලා උන්වහන්සේ සඳහන් කරනවා. කීටාගිරි සූත්‍රයේ අවසාන කොටසේදී උන්වහන්සේ දක්වනවා ඊටාම වැදගත් අවසාන කාරණා ටික මහණෙනි මම පළමු කොටම රහත් දෙවිය පිහිටීම නොකියමි. මහණෙනි මේ ශාසනය තුල මම මුලින්ම රහත් වීමක් ගැන එහෙම දේශනා කරන්නේ නැහැ. මහණෙනි මම පළමු කොටම රහත් දෙවිය පිහිටීම නොකියමි. එකපාරට රහත් වෙනවා කියලා හැම එකක් මේ ශාසනයේ නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදායෙන් අරිහත්වේ පිහිටීම වෙයි. එක් වතාවෙම අරිහත්වේ සාක්ෂාත් වෙනවා කියලා එකක් නැහැ. පිළිවෙලින් කළ යුතු කාරණා ටිකක් තියෙනවා. අනුපුබ්බ සික්ඛා අනුපූර ප්‍රතිපදාවක් තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. පියවරෙන් පියවර ගමන් කිරීමක් තමයි තියෙන්නේ. ඒකවල සඳහන් වෙනවා සද්දා ජාතෝ උපසංකමති. මුලින්ම ශ්‍රද්ධාවෙන් ගුරුවරයෙක් කරා එළඹෙනවා. මේ කීටාගිරි සූත්‍රයේ මේ කාරණා ටික පින්වත්නි හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් කාල වේලාව අපිට නැහැ. මේ කාරණා ඒ නිසා නාමික වශයෙන් ඔන්න සඳහන් කරනවා. ඔන්න බලන්න බුද්ධ ශාසනය නිවන දක්වා යන අනුපූර ප්‍රතිපදාව. බුද්ධ වචනය අනුවම සඳහන් වෙනවා මුලින්ම ශ්‍රද්ධාවෙන් ගුරුවරයෙක් කරා එළඹෙනවා. දෙවෙනියට ඊළඟට උපසංකමතෝ පෛරුපාසති. එළඹ සමීපයේ හිඳි. ඒ ගුරුවරයා ළඟට යනවා. ගිහිල්ලා සමීපයේ හිඳ ඇසීමට කන් අතු කරයි. ඉන්න අනතුරුව අන්න හොඳට සවන් දෙනවා මේ ගුරුවරයා මොනවද කියන්නේ. නතු කළ කන් ඇත්තේ ධම්මසයි. කන් යොමු කරගෙන හොඳට මේ ප්‍රතිපදාව ගැන අහගෙන ඉන්නවා. බලන්න එක එක වරටම නිවන් දකින්නවා කියලා එහෙම එහෙම හැකියාවක් නැහැ. මුලින්ම හොඳ ඒ සඳහා සුදුසු ධර්මයේ මනාව කියලා දෙන ගුරුවරයෙක් වෙත ශ්‍රද්ධාවෙන් එළඹෙනවා. ඊට පස්සේ එළඹිලා සමීපයට ගිහිල්ලා හොඳට කන් අතු කරලා ධර්මය අහනවා. අසා දහම් ප්‍රගුණ කොට දරයි. ඒ අහන ධර්මය හොඳට ධාරණය කරගන්නවා. හොඳට හිතට ගන්නවා. දරූ ධර්මයන්ගේ අර්ථය නුවණින් විමසයි. ඒ ධර්මය හොඳට අර්ථය විමසනවා. බලන්න මේ තමයි පිළිවෙල ප්‍රතිපදාව. ඉන් අනතුරුව අරුත් විමසන්නාහට ධර්මය වැටහෙති. ධර්මයන්ගේ වැටහීම ඇති කලෙහි කුසල් කිරීමේ කැමැත්ත උපදී. බණ අහනකොට තමයි මේ ප්‍රතිපදාව වඩන්න මම වහවහ කටයුතු කරන්න ඕනේ කියලා මට සිතුවිලි එන්නේ. උපන් කුසල ඡන්ද ඇත්තේ වීරය කරයි. කැමැත්තක් ඇති වුණාට පස්සේ දැඩි වීරයක් ගන්නවා මේ ප්‍රතිපදාව තුළ යෙදෙන්න. ඔන්න බලන්න පිළිවෙලින් ඊළඟට වීර්ය වඩා තුලණය කරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ඔන්න තීරණ විදර්ශනාවෙන් තුලණය කරයි කියලා සඳහන් වෙනවා. වීර්ය වැඩි වුණත් බෑනේ මේ ශාසනය තුල අනුගමනය කරන්න ඉදිරියට යන්න. ඒ නිසා වීර්ය අන තුලණයක සමව පවත්වා ගන්න. ඕනට වඩා වීර්යයට වැඩි වෙන්න දෙන්නේ නැහැ. එතකොට හිත නොසන්සුන් වෙන නිසා. තුලයිත්වා පදහති. ඔන්න තුලණය කරමින් මහා ප්‍රදන් වීර කරයි. අර වීරය වැඩි කරනවා. කලින් වීරය ආරම්භ කළා. ඒ වීරය තව දුරටත් වර්ධනය කරනවා. වැඩි වැඩියෙන් වීරය කරනවා. පහිතත්වෝ සමානෝ කායේන චේව පරමං සත්‍යං සච්චි කරෝති. නිවනට මෙහි වූ සිත් ඇත්තේ නාමකයින් පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කරයි. අන්න එහෙමයි මේ ප්‍රතිපදාව තුළ ඉදිරියට යන්නේ. අවසානයේ මාර්ග ප්‍රඥාවෙන් දු ඒ නිවන ප්‍රතිවේද කොට දකි. අන්න බලන්න. මේ ශාසනය තුල එක්වරම නිවන අවබෝධ වීමක් කියලා එහෙම එකක් නැහැ. මුලින්ම ගුරුවරයෙක් කරා ශ්‍රද්ධාවෙන් එළඹිලා ওই විදිහට පිළිවෙල ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ අවසානයේදී අනුශාසනා කරනවා අස්සජි පුනබ්බුසුක ආදී මහණුන්ට මේ ශ්‍රද්ධාව නැහැ. මේ ශාසනය තුල අනුපූර්ව ප්‍රතිපදාව තුල මේ අස්සජි පුනබ්බුසුක දෙමහණුන් කටයුතු කරන්නේ නැහැ. ඔන්න. මෝග පුරුෂයන් කියලා එයාට භාග්‍යතුන් වහන්සේ අමතන්නේ. මේ දේශනා හොඳට බලන්න. අසජ පුනබ්බුසුක ඒ දෙමහණුන්ට මෝග පුරුෂයන් කියලා අමතලා මේ මෝග පුරුෂයෝ මේ සස්නෙන් කෙතෙක් දුර ඉක්ම ගියාහුද? මෙච්චර වටින බුද්ධ ශාසනයක් හම්බෙලා කොච්චර මේ බුදු සසුනෙන් ඈතයිද මේගොල්ලෝ? භාගතුන් වහන්සේ මේ මහා කරුණාවේ මේ කාරණා අවධාරණය කරන්නේ. පස්සේ භාගතුන් වහන්සේ අවසානයේ දේශනා කරනවා තථාගතයෝ ਸਰව ප්‍රකාරයෙන් ආමිසයෙන් විසංසෘෂ්ටව කාය වාසය කරෙද්ද එකල්හි ශාස්ත්‍රීය ශාසනයේ හාත්පසින් අගාගෙන සිටිනා ශ්‍රාවකයාගේ මේ අනුධර්මයේ වෙයි. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් ජීවිතය අනුව උන්වහන්සේගේ ශාසනයේ හික්මන ශ්‍රාවකයා මෙන්න මෙහෙමයි හිතන්නේ. ඔන්න බලන්න පින්වත්නි අපිත් බුද්ධ ශාසනය කටයුතු කරන අය නම් අපිට මෙහෙම හිතෙනවද? භාගතුන් වහන්සේ අනුශාසනා කරනවා මේ බුද්ධ ශාසනයේ හික්මන කෙනාට මෙන්න මෙහෙම හිතනවා. කොහොමද? සත්තා භගවා ශාවකෝ හමස්මි. ජානාති භගවා නාහං ජානාමේති. බුදුරජාණන් වහන්සේ තමයි ශාස්ත්‍රවරයා. මම ශ්‍රාවකෙක්. බුදුහු දන්නාසේක මම නොදන් මම නොදනිමි. බුදුරජාණන් වහන්සේමයි දන්නේ. මම දන්නේ නැහැ. එහෙමයි ශ්‍රාවකයාට හිතෙන්නේ. ඔන්න. එහෙනම් අපිට එහෙම හිතනවාද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අවසානයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයට එන ශ්‍රාවකයා මේ ශාසනය තුල මනාව කටයුතු කරන ශ්‍රාවකයා මෙන්න මෙහෙම හිතනවා. මගේ සම් නහර ඇටමස් ලේ වේලිලා ගියත් පුරුෂ වීරයෙන් යම් උත්තම අර්ථයක් ලැබිය යුතුද ඊට නොපැමිණ වීරයාගේ තැබීමක් නොවන්නේය. මේ ශාසනය තුල මනාව ප්‍රතිඵල ලබන ශ්‍රාවකයා කටයුතු කරන්න මෙහෙමයි. මගේ ශරීරයට මොනවා වුණත් සම මස් නහර ඇටකටු මස්ලේ මේවා වේලිලා ගියත් මේ බුද්ධ ශාසනයෙන් යම්කිසි උත්තම තත්වයකටපත් වෙන්න අවස්ථාව තියෙනවද? ඒ දේ කරගෙන මිසක් මම වීරය නවත්තන්නේ නැහැ. ඒ දේ කරගෙන මිසක් මම වීරය අඩාල කරගන්නේ නැහැ. එහෙමයි සදා ශ්‍රාවකයා. එහෙම අනුශාසනා කරන භාගතුන් වහන්සේ අවසාන දේශනා කරනවා. එහෙම කටයුතු කරන ශ්‍රාවකයාට අරිහත්ත්වය හෝ අනාගාමීත්වය අනිවාර්යයෙන්ම කැමති වෙන්න පුළුවන්. එයාටයි මේ ශාසනේ ඒ මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ. එතකොට ඔය විදිහට භාගතුන් වහන්සේ අනුශාසනාව අවසන් කරනවා. අනුශාසනාව ශ්‍රවණය කරන ස්වාමින් වහන්සේලා ඊටාම සතුටින් මේ අනුශාසනාව අනුමෝදන් වෙනවා. සතුටු වෙනවා. එහෙනම් පින්වත්නි ඊටාම වැදගත් කරුණු කාරණා බොහොමයක් දීර්ඝව සඳහන් වෙන කීටාගිරි සූත්‍රයේ මේ කාලානුරූප විස්තර කරගත්තේ හොඳ අදිෂ්ඨානයක් ඇති කරගමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඊටාම් වැදගත් දහම් කාරුණු ගණනාවක්ම ඇතුළත් වෙන මේ කීටාගිරි සූත්‍රය හොඳට නැවත නැවත අධ්‍යයනය කරලා විශේෂයෙන්ම භාගතුන් වහන්සේ මේ පෙන්වා දෙන අනුපූර්ව ප්‍රතිපදාව කොහොමද පිළිවිලින් මේ ශාසනය ඉදිරියට යන්නේ කියන මේ කරුණාකාරණා මනාව වටහාගෙන ඒ වගේම භාගතුන් වහන්සේ යම්කිසි දෙයක් කරන්න කිව්වනම් ඒ දේ කරන්න කිව්වේ අනුමාන කරලා නෙමෙයි මනාව දැනගෙනමයි ඒ නිසා උන්වහන්සේ යමක් කිව්වනම් ඒ දේ කරන්න ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ මේ කියන්නේ නුවණින් නිසා බලන්න එපා කියලා නෙමෙයි. මුලින් හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ශ්‍රද්ධාව මූලික වෙනවා මේ ශාසනය ඉදිරියට යන්න. ඒ නිසා මේ පින්වතුන් හැම දිනාටමත් ආශිර්වාද කරනවා. ශ්‍රද්ධාව මූලික කරගෙන මේ ශාසනය කියලා දෙන දහම් කාරණා මනාව අඳුනගෙන ප්‍රතිපදාව මනාව හඳුනාගෙන මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර ගමනක් සුවපත් කරගෙන ඒ උතුම් වූ සැනසීමෙන් නිවි සැනසීමට මේ කුසලය හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අපි හැමදෙනාම හොඳ අදිෂ්ඨානයක් ඇති කරගමු. මේ රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියත් උදව් කරගෙන මේ දහම් කරුණුත් මනමනාව මේ දහම් කරුණුත් මනාව තවදුරටත් හොඳට වටහාගෙන මේ ජීවිතයත් සාර්ථක කරගන්නවා සසරත් සුවපත් කරගන්නවා ඒ උත්තම නිර්වාණය අවබෝධ කිරීමට මමත් යොහුසලුව කටයුතු කරනවා කියලා අදිෂ්ඨානයක් අපි හැම දිනාම ඇති කරගමු ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි